ඔන්න ওই ටිකත් එක්ක රළු කෙලස් ටික අතහැරෙනකොට ඊට පස්සේ ඒ හම්බස්ලේන හර කියපු එකද එයාට තවදුරටත් කියුම් ධාතුක බලලා ඒකද කියන්නේ හිතට නේද කියලා දෙවනුවට ඉබේම නුවණින් දවසක් එනවා. ඉස්සෙල්ලා මේ තේන මට්ටමයි අතහැරගන්න මේ තමයි කාමරාග මට්ටම. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියලා අපි බැඳලා ඉන්න මට්ටම ඒ ටික ගන්න තමයි අමාරු. මේ ටිකෙන් මුදව ගන්න අපිට ධාතු වශයෙන් හරි අසුබ වශයෙන් හරි ඕනෝ ක්‍රමයකට බලන්න පුළුවන්. පවතින දේ හැටියට බලන්න ධාතු වශයෙන් හරි අසුබ වශයෙන් හරි බලන්න තේන දේ හැටියට බලන්න අපි මෙච්චර කල් රූපේ කියලා දැකපු දෙයක්. අර මං කියන්නේ චිත්‍රයක් කඩදාසියක චිත්‍රයක් ඇන්දොත් මෙහෙම පෙවුනට මෙතන තියෙන කඩදාසිය නේද කියලා පේන්නේ තොබ්බෙන් ඕන අරගෙන යන්න කියලා. ජලය වගේ පෙවුනට තියෙන මිරිඟුව නේද? ඒ වගේ මෙහෙම පෙවුනට මෙතන තියෙන්නේ මෙහෙම නේද කියලා බලනවා. හැම වෙලාවෙම තේන දෙයට උද්දෙන් අරගෙන යනවා මේ තේන දේ මත අතදාලා අල්ලන්න බෑ අල්ලන්න පුළුවන් මේ තියෙන දේ කියලා හැම වෙලේම බලනවා මේ විදිහට හිතනවා ඔන්න ආපහු හිත සමත ගමට හඳකින් බලනවා දැන් හිත වඩා ගන්න උපකාර පිණිස කය වචන දෙක සංවර කර ගන්නවා දැඩි රළු කායික වාචික අසංවරකමක් කියන කෙනාට හිත හදාගන්න අමාරුයි. ඒ හින්දා කය වචන දෙක සංවර කරගන්නවා නීවරණ ධර්ම දුරු කරන මේ සමතකම තහනක් උදව් කරගන්න. සමතකම තහන වඩනවා සමතකම තහන කියනකොට විශේෂයෙන්ම හොඳට මතක තබා ගන්න ඕනේ ඕනම කමඨහනකට ඉතල මේ සති නිමිත්ත හිත තබා ගන්න ඕනේ. මාසිකක් ගේවා මුඛ නිමිත්තේ. මෙතන සති නිමිත්ත හිත තබාගෙන ඕනම කමඨහනක් වඩන්න. මොකද මේ මානසිකාරයෙන් පස්සේ වුණත් සති නිමිත්ත තුල හිත හිත බැඳිලා පවතින ගතිය එන්න එන්න වැඩෙනවා. යම් දවසක් තියෙනවා Tamante හිතලවත් සිහිය මෙතනින් අයින් කරන්න බැරි වෙන බව. මේ සති නිමිත්ත තුළ හිත දැඟලා පවතින ප්‍රතිසතයේ මතයි හතුර දුබල දුබල වෙන්නේ කොහොමද කොච්චර කාලයකින්ද කියන එක තියෙන්නේ. එතකොට ඒ හින්දා හැම සමත කමතහනකටම ඉස්සෙල්ලා සති නිමිත්ත හිත තබා ගන්න. සති නිමිත්ත හිත තබාගෙන හිත වඩනවා. වැඩි වාර ගණනක්ම සමතේ. මොකද දැන් Taman හොඳට දන්නවා කරන්න හදන්නේ මොකද්ද කියන එක. දැන් කාගෙන්වත් අහන්න ඕනේ ඉදිරියට මම මොකද්ද කරන්න ඕන? තව මම මොකද්ද කරන්න ඕන? මොකද Tamanට හොඳට තේරෙන්න ඕනේ මට තාම ලෝකේ තේන්නේ සිහි වෙන්නේ පවතින දේ තේනවා, පේන දේ පවතිනවා කියන එක. යම් දවසක පවතින දේ මේ පේන දේ පවතිනවා නෙමේ පවතින දේ පේන්නේ නැහැ කියන තැන දක්වා දකින්න තැනට අරගෙන යන්නයි දැන් මට සීල සමාධි ප්‍රඥා කියන මේ තුන තියෙන්නේ. මේ තුන වඩපු එකේ ප්‍රතිඵලය වෙන්න ඕනේ පේන දේට අසදාන්නේ නැහැ මම කියන තැනක් ගොඩනැගිලා තියෙනවා. ඒ කියන්නේ පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ නැහැ පවතින දේ පේන්නේ නැහැ කියලා නිරුගේ දකින හින්දා වතුර ගන්න අපි දුවන්නේ නැති බවනේ අන්තිමට නිර්මාණය වෙලා තියෙන්නේ. අන්තිමට වෙලා තියෙන වතෝට තියෙන තණ්හාව නැති වෙලා අපිට තියෙන්නේ. තිරසංගතව සතාට වෙලා තියෙන තණ්හාව නැති කරගන්න බැරි වෙලා අපි තණ්හාව නැති කරලා. තණ්හාව නැති කරන මේ දර්ශනය යනවා. එතකොට අපිට වෙන කරන රූප තණ්හාව නැති කරගන්න. මේ සීල සමාධි ප්‍රඥා වඩපියකේ ප්‍රතිඵලය වෙන්න කොතනද ඔයගොල්ලන්ට තණ්හාව නැති වෙලා තියෙන්න ඕනේ. කරපු තැන හරියටම කෙරිලා කියලා තේරෙනවා නම් ප්‍රතිඵලය දැනගන්න ඕනේ දැන් හරි කියලා මොකද තණ්හාව නැති වෙලා තිබුණොත් තමයි. නිරුංගුව දකින්නකොට තිරංගත සතා වතුර දකින්න නිරුංගුව දකින්නකොට ඌට තියෙන තණ්හාව අපිට ඇති වෙන්නේ නැත්තම් දැන් අපේ මේ දර්ශනය හරහා උනත් අන්තිමට කරගෙන තියෙන කෘත්‍ය මොකද්ද? තණ්හාව නැති කරගෙන හිටියේ නේද? ඒ වගේ ඕගොල්ලන්ට කාම රාග තණ්හා මේ මේ තණ්හාව නැති වෙලා තියෙන්නේ ඔක්කොම. අන්තිමට ඕගොල්ලෝ මේ පේන දේවල් වල තියෙන තණ්හාව නැතිලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න පේන දේවල් වල තණ්හා නැතිලා නිකන් නෙමෙයි. පවතින දේ නෙමෙයි මේ පේන දේ මේ පේන දේ පවතින නැගෙන ඥාන දර්ශනය මුහු කරපු නිසා මේක රට දෙන්නේ නැත්තේ. එහෙම නැතුව අපිට පේන මේ මානසික මට්ටමම තියා තියෙද්දි කෙනෙකුට තණ්හාවක් නැති වෙනවා නේද අපිටත් නැති වෙන්න ඕනේ. ඉතින් අපිටත් මේ පවතින දේමයි නම් පේන්නේ. රහතන් වහන්සේට මෙහෙමම පෙනෙන එක මනස වෙනස් නොවේ මෙහෙමම පෙනෙද්දිත් තණ්හාව ඇති කරගන්න. අහම්බෙන් හරි නිවන් දකින්න ඉඩ තියෙනවා ඉතින් කවදා නේද? එහෙම වෙන්නේ මේ දර්ශනය වෙන සම්මාදිට්ඨිය. එතකොට ඔන්න දැන් අපිට හම්බ වෙන්න ඕනේ මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වඩලා ඉවර වෙනකොට තණ්හා නිරෝධය රාගක්‍රිය දේශක්‍රිය මෝහක්‍රිය නිබ්බාන රාග දේශ මොහ කියන ධර්මතා තුනේ Nirodhayයි නිවන. ආශ්‍රයක්ෂයයි නිවන Nirodhe. පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියන මේ හුරුව තේජයක් නැති වුණොත් ඒකයි නිවන. ඒ කියන්නේ ඒක හුරුව නැහැ කියලා කියන්නේ ඕගොල්ලන්ට තේන්නේ අනිත් පැත්තට. ඒකට ආශ්‍රයක්ෂය නිවන. රාගක්ඛෝ දේශක්ඛෝ මහක්ඛෝ නිබ්බානං. එක දර්ශනේ මේ ඔක්කොම වෙලා. මෙන්න මේ තැනට යන්න තියෙන ඕගොල්ලන්ට. ඒ හින්දා දැන් මම සිල් රැක්කා මගේ කය කයෙන් වැරදි කරන්නේ මට බොරු කේලම් පරුස වචන කියෙන්නේ කියලා සීලෙන් මාන්නේ ගන්නවත් සීලෙන් සෑහීමටපත් වෙන්නත් බෑ අපි සීලයක් රකින්නේ නෙමෙයි මේ සාසනයට ආවේ සීලේ වුණාම ආවේ නැහැ මම නම් භාවනා කළා දවසට පැය 3ක් භාවනා කරනවා පැය 4ක් භාවනා කළා මට වරුවක්ම හිටියා යකි මට ආලෝක සංඥා පහළ වෙනවා වලලු වලලු කැරේ කැර කියනවා නිල් පාට එළියක් වෙනවා එතකොට මට මේ විද්‍යාවෙන් එහා පැත්ත දකින්න පුළුවන්. පැය ගාණක් වුණත් හොඳට සමාධියෙන් ඉන්න පුළුවන් කියලා මට වැඩක් නැහැ සමාධිය විස්තරයක්. සමාධිය හරියට තියෙන සාසනයක නම් ඒක වටිනවා. මම ආවේ සමාධිය සඳහා නෙමෙයි. මට සමාධිය වැඩක් නැහැ. මම ආවේ වෙන ගමනක් යන්න. අපි මුලින් ඉඳන් දැනගෙන ආපු ඉඳන් දැන් අපි රැවටෙන්නේ නැහැ. මං හිත වැඩිවේ සමාධිය වැඩිවේ මොකද කියලා දන්නවා. ඒ හින්දා මට ඕක කිසිම බලක් නැහැ. මට සමාධියෙන් බුදුහාමුදුරට වුණා වෙන්න ඇති ඒ ඔක්කොම චිත්‍ර මේ අසද්ධාව ගැන මම කියන්නේ මම කියන්නේ හිත දැන් මගේ එකඟයි හිත විසිරෙන්නේ නැහැ කියලා අපි කරපු දේ ගැන අපව සතුටු කියලා ඒ කියන්නේ දැනකට එන්නව නෙමෙයි දැන් අපි සමාධි වඩනවා කියලා එකක් කළා දැන් ඒකෙන් අපි තෘප්තිමත් වෙන්නේ නැහැ දැන් ගිහිල්ලා තියෙනවා අපි සමාධිය සඳහා මේ ශාසනයට ආවේ නැහැ. ඒ හින්දා හිතේ වැඩිම මොන විදිහටම මට ප්‍රශ්නයක් නැහැ. හිත වල මේකලුත් නතර වෙන්නේ නැහැ. මොකද සීල රැකීමේ නතර වෙන්නේ ප්‍රමාදී වෙන්නේ සිල්වත් වෙන්න ඇති හොඳයි ඒ සීලය. ඒක මම මේ සමාධිය සඳහා. සමාධිය හොඳයි. නීවරණ ධර්ම අඩුයි නම් දැන් මට නීවරණ අඩුයි ආලෝක සංඥා එනවා කිය කියා ඒවා විස්තර කර කර ඉන්න නෙමෙයි. නීවරණ ධර්ම අඩු වුණා නම් ඒක වැඩ ගන්න ඕනේ. ඒ හිත සමාධි කලේ මොකටද? ලෝකේ බලනකොට පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන මෝඩකම මිදෙන්න යෝනේ උනේ මට. ඒ හින්දා ඒ සමාධිය උදව් කරගෙන විදර්ශනා කරනවා. ඈ පේන දේ අනිත්‍ය දෙයක් හැටියට, දුක් දෙයක් හැටියට, අනාත්ම දෙයක් හැටියට. පේන දේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් හැටියට මෙනෙහි කරන්නේ ඇයි? කොහොමද? මිරිඟුව නිසා ජලය වගේ පේනවා නම් එයා බලනවා මේ පේන දේ අනිත්‍ය දෙයක්. අහකට යනකොටම පේන දේ නැති වෙනවා. එතන තියෙන ජලය. දුක මේ පේන දේ ජලය හැටියට පිළි අරගත්තොත් මේක ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසකින් යුක්ත නේද? තිරසංගත සතර වෙලා තියෙන දේ අද පේනවා. පේන දේ දුක. මේක අනාත්මයි. තව සතේ පුද්ගලෙක් කියලා බලන තැනකට මට එන්නේ මේ රූප නිමිත්තක් විතරයි. පේන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි. කියලා බලන්න. පේනද? පේන දේ කියලා නිර්ගෝධියයි ජලය වගේ බලනකොට ඕගලන්ට පේන දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පේන දේ කියන්නේ ජලය වගේ පේන ටික. හිතට පේන ටික. තිරසංගත සතාවක ඇත්ත වෙච්ච ටික. මට අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් වෙච්ච නිසායි මම මිදුනේ. තිරසංගත සතා ඒ පේන දේ අනිත්‍ය දැක්කේ නැති නිසා දුක දැක්කේ නැති නිසා අනාත්මය දැක්කේ නැති නිසා එයාට ඇත්ත වුණා. එයා ඒක නිත්‍ය වුණා කියලා දේ වුණා. ඒක එයාට සැප විඳින්න පුළුවන් පිපාසය දුරු කරගන්න පුළුවන් දෙයක් වුණා. ඒක තමාගේ කියලා ගන්න පුළුවන් දෙයක් වුණා. එයා නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දැකපු නිසා එයා මේ වතුර පිටපත දිව්වේ. නිරුද්ධ ආත්මෝනේ. ඒ තිරසංගත සතා දකින රූපයම මම අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් හැටියට දැකපු නිසායි මම මිදුනේ. ඒ හින්දා අද මට රූපේ නිත්‍ය නිසා මේ රූපේ මට යම් සැපයක් ලබන්න පුළුවන්කම නිසා මේක මගේ කරගන්න පුළුවන් නිසායි අද අපිට මේක දුක. මේ වෙන්නේ මේ දර්ශනය හරහා තියෙන ඔක්කොම එකට. මේ දකින දේ ඕගලන්ට අනිත්‍ය දෙයක් වුණොත් දුක් දෙයක් වුණොත් අනාත්ම දෙයක් වුණොත් ඕගොල්ලෝ මේ දුකෙන් මිදෙනවා. ඒ වෙන්නේ දකින දේ. දකින දේ. හොඳට ඒක මතක තියාගන්න. එතකොට මේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා බලන්න ඕනේ දකින්නේ මේ සීල් රැකපු සමාධි වඩපු විදර්ශනා ස්වરૂපයේ ප්‍රතිඵලය වෙන්න ඕනේ තිරසංගත සතාගේ මට්ටමින් අපි මිදලා වගේ මේ අඬන විලාප දෙන ලෝකයාගේ මට්ටමින් ඕගොල්ලෝ මිදලා තියෙනවා. ඕගොල්ලෝ මහරහතන් වහන්සේ නමක් වෙලා තියෙනවා. ඕගොල්ලෝ මේ දුවා පුතා ගෙවල් දොරවල් කියලා පුංචි දරුවෝ වැලි අරගෙන කෝම්පිට්ටු හදලා සෙල්ලම් කරනවා වගේ පටි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුර දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා කියලා නන්දාගෙන සෙවල් සෙල්ලම් කරන සෙල්ලම් දේවල් වලින් මිදිලා වැඩි හිටිය වෙන්න ඕන ඕගොල්ලෝ මේ ටිකේ ප්‍රතිඵලය වුණා ඕගොල්ලෝ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් දකිනවා නම් දකින දේ ඒ කිව්වෙත් මම මේ දර්ශනය තමයි පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ කියලා යමක් කිව්වනම් ඒ කිව්වෙත් ඒක තමයි විද්‍යාව කියලා යමක් කිව්වනම් ඒ කිව්වෙත් ඒක තමයි. අවිද්‍යා නිරෝධය කියලා කිව්වෙත් ඒක තමයි. මේ ඔක්කොම පදගත වචන පද ව්‍යංජන වෙනස් අර්ථ ඔක්කොම එකතන එක දෙයයි කරන්න ඕගලන්ට තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ඇස අනිත්‍ය හැටියට රූපය අනිත්‍ය හැටියට චක්කු විඥානය අනිත්‍ය හැටියට බලන්න දුක් හැටියට බලන්න අනාත්ම හැටියට බලන්න කියලා දේශනා කළා නම් ඒ දේශනා කළෙත් එහෙමයි. තිරසංගත සතාට පේන ඇහැ රූප චක්කු විඥාන ඔක්කොම අනිත්‍යයි. යාට පෙවුණු නිමිත්ත අනිත්‍ය වෙනකොට. එයාට ඇහැ ගැන මතකයක්වත් රූපය ගැන මතකයක්වත් චක්කු විඥානය ගැන මතකයක්වත් ආයේ සීතල ගන්න තියනවාද අපිට මිදුඟ දිහා බලලා පෙවුණු ජලය වගේ එක නැති වෙනවා කියලා දැක්කාම ඒ වෙලාවේ තිබ්බ ඇහැ හෝ රූපය හෝ චක්කු විඥානය හෝ සීකරණ ආය නිමිත්ත තියෙනවද අපිට නෑ එහෙනම් ඔක්කොම ටික අනිත් වෙලා නැද්ද අපිට අනිත් වෙලා ඒ නිමිත්ත තිබුණොත් මට ඇහැක් තියෙනවා රූපෙත් තියෙනවා චක්කු විඥානයක් තියෙනවා නේද තියෙනවා ඇහි අනිත්‍ය බලන රූපය අනිත්‍ය බලන චක්කු විඥානය අනිත්‍ය බලන කිව්ව එකට ඒ අර්ථෙත් මේකමයි කියන්නේ. මෙතනම. ඉතින් මේ කෙලි හොඳට එක දෙයක් තේරුම් කරගන්න අපි කරන්න හදන්නේ මොකද්ද කියන්නේ. අපි මෙච්චර කාලයක් කරන්නේ දැන් මාර සේනාව හඳුනගෙන ඉන්න ඕනේ මාර යුද්ධයට යන්නේ ඉතින්ලා. අපි යුද්ධ කරන්න යනවා යුද්ධ කරන්න යන්නේ කොතනද කායකද කියලා දන්නේ නැහැ. ප්‍රශ්නේ ඒකයි. හැබැයි ආයුධය පොදු කරනවා හැමදාම. ඈ සීල සමාධි ප්‍රඥා කියන්නේ ආයුධ මෙහෙම මෙහෙම සිල්වත් වෙන්න ඕනේ මෙහෙම මෙහෙම සිල්වත් වෙන්න ඕනේ මේ මේ විදිහට සිල්වත් වෙන්න ඕනේ අද කාලේ වගේ කියනවා නම් මල්ටි බැරල් ගේන්න ඕනේ ආටි ගේන්න ඕනේ කිය කිය ආයුධ එකතු කරනවා වගේ සමාජ කියලා කියන්නේ ආයුධ යුද්ධයට යන්න බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය මේක සතර කමඨහන් ආනාපාන සතිය වඩන්න ඕනේ වඩන්නේ මෙහෙමයි බුදු ගුණ වඩන්නේ මෙහෙමයි අසුභය වඩන්නේ මෙහෙමයි කියලා ඒ අඩුපාඩු කඩු කිනිසිතුවක් වූ කලතුවක් වූ ඒවා එකතු කරනවා විදර්ශනා කරන්න ඕන අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට බලන්න ඕන ස්කන්ධයන්ගෙන් ධාතුන්ගෙන් ආයතනයෙන් බලන්න හරි මේ ආයුධ ආයුධ ගබඩා වෙන්න දෙන්න ලොකු කරන කරන යුද්ධයක් මේ ආයුධ ටික අරගෙන යුද්ධ කරනවා කියන්නේ මෙන්න සේනාව මෙහෙමයි කරන්න ඕනේ කියලා ජීවිතෙන් දකින්න ඕනේ ඔයගොල්ලෝ පටන් ගන්න ඕනේ ජීවිතේ ඔයගොල්ලෝ කොතනද දැන් සංග්‍රාමේ තියෙන්නේ කොතනද යුද්ධ තියෙන කායික යුද්ධ කරන්නේ ඕගොල්ලෝ ආයුධ එකතු කරන එකට හිතනවා නම් යුද්ධ කරනවා කියලා සිල් රකින්න එකටත් සමාධි වඩන එකටත් විදර්ශනා කරන එකත් ආයුධ දැන් මේ ආයුධ ටික ඈ යෝගේත මාරම් පඤ්ඤාවුදේ මාරයට පහර දෙන්න ප්‍රඥාවුදේ විදර්ශනාව දැන් ප්‍රඥාව නෙමෙයි ආයුධේ දැන් මොකෙන් පාර දෙන්නේ මොකේද ඒ කවුද මාරේ දැන් ඕගොල්ලෝ ඒ මාර්යා කියලා හිතාගෙන ඉන්නේ ත්‍රිදර්ශනාවන. ඒ කියන්නේ දැන් මාර්යාක යුද්ධ කරනවා කියලා තනියම කඩු ටික අරගෙන එහෙම පුරුදු වෙලා මේ මාර්යාක යුද්ධ කරනවා කියන්නේ. අපිට ඉස්සෙල්ලා තියෙන්න මෙන්න හතුරා මේ හතුරේක යුද්ධ තියෙන්නේ මෙන්න මෙතන. මේක තමයි සංග්‍රාම භූමිය. හතුර මෙච්චර බලවත් මෙච්චර බලවත් ඒ හැටියට අපි ආයුධ ගන්න ඕනේ. මේ මෙහෙම හතුරෙක් කෙනා එයා මෙච්චර බලවත් මෙහෙම කෙනෙක් කෙනා එයා මෙච්චර බලවත් මෙහෙම කෙනෙක් කෙනා මෙච්චර බලවත් මේ වගේ කෙනාට මේ ආයුධය වදින්නේ නැහැ මේ කෙනාට මේව වදින්නේ නැහැ මේ කෙනාට මේ ආයුධය වදින්නේ නැහැ එහෙනම් මෙයාට මේ විදිහේ ගහන්න ආයුධ ඕනේ මෙයාට මේ විදිහේ ආයුධ ඕනේ හතුරගේ හැටි බල බල හතුරු දෙනාව බල බල යුද්ධ කරන්න ඕනේ දැන් බල බල අපි ඒකට ආයුධ ගබඩාව හදන්න තණ්හාවකට එක්ක වෙනත් දෙන දෙන දෙන ආයුධ ගන්න අන්තිමට හතුරාට ගෙනත් දෙන්නේ හතුරට ගැහුවකට වදින්නේ නැති ආයුධ ඉතින් ඕකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ආයුධ දුරු කර කර අපි යුද්ධ කෙරුවා කියලා හිතනවා නම් අන්තිමට අපිමයි පරාද වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී මාර සේනාව තමයි රූපේ මාරය වේදනාව මාරය සංඥාව සංකාර විඥාන මාරය. ඔගලන් රූපය හම්බ වුණා නම් මාරය මරණ හෝ මරණ යන සමාන දුකට ඔගලන්පත් කරනවා. සබ්දේ හම්බුණු, ගන්ධේ හම්බුණු, රසයේ ස්පර්ශේ මේවා මාර ධර්ම. රාග දේශ මොහ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මේවා මාරු ධර්ම ඔක්කොම මාරු එතකොට බඩගින්න පිපාසය ඕවා මාරු පිළි එතකොට අපි කියමුකෝ දැන් කෙටියෙන් ගත්තොත් පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියන මේ දර්ශනය තමයි මාරු දර්ශනය මාරු දර්ශනය මේක එතකොට මේ මෙයා එක්ක තමයි සටන් කරන්න ඕනේ සංග්‍රාම භූමිය තමයි චක්කු සෝත ගාන ජීව කාය මන එක තැනක ඉඳගෙන ඉන්නකොට එහෙම විතරක් නෙමෙයි සතුරු වෙන්නේ මේ හැම තැනකම ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගවිතේ භාසිතේ තුන්ින් භාවයේ සම්පජානකාරියෝති කියලා පෙන්නේ මේ හැම තැනකදීම හතුර ගහන හෙලිපාරුව කඩුපාරුව ඕන තැනකින් නැරෙන්න පුළුවන් වදිනවා ඒ හින්දා හතර යනගෙන ඉන්නත් ඕනේ සංග්‍රාම භූමිය දැනගෙන ඉන්නත් ඕනේ දැන් මේ ටිකේදී ඔතෙන්ට ගන්න මොකේද මොකද්ද අන්න ඒකට කරපු ගබඩාවෙන් බදු ගන්න සීල සමාධි ප්‍රඥා කියේ මොකටද යුද්ධයට යන්න ආවද අර සන්නාහ කම්මාර රණේ විශේෂන් කියලා ගාතාවේ තියෙන්නේ මර යුද්ධයට යන්න හොඳ සංඝාහයක් මේ ධර්මය. සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ සංඝාහයක් 70ක් වැඩි නොවදින අඳුමක්. මේ ධර්මය මොකද මර යුද්ධෙට. එහෙම නැත්නම් මර විවාර යුද්ධේ තේන දේ පවතිනවා පවතින දේ පේනවා කියන දර්ශනයෙන් තමයි විදින්නේ එන්නේ. ඉතින් මේකට ඔරොත්තු දෙන හොඳ පලියක් ආවුද තියෙන්න ඕනේ. නැත්නම් එයා අයිනවා. අයිනවා කියන්නේ තේන දේ පවතිනවා පවතින දේ පේනවා කියලා මම මෙහෙම අත දාලා අල්ල තණ්හාව කියලා මැරෙලා යනවා. ඉතින් මේව මැරෙන්නේ නැතුව ඉන්න නම් දැන් එක ආයුධකින් ගහනවා පේන දේ පවතින පවතින්නේ පවතින දේ පේන්නේ නැහැ කියලා කිව්වොත් බෑ. හයියමදි. ප්‍රඥාවදී තියුණු මදි අපි. දැන් ඒ හින්දා දන්නවා මේ ආයුධ තාම හයියමදි මූට ගහන්න. දැනට මේකට කරන්න ඕනේ මෙයව මග අරලා යන්න ඕනේ. දැන් අපි දන්නවා අපි ඉස්සරහට එනවා හතුරෙක්. අපිත් මෙහෙ ඉඳලා යනවා. දැන් හතුරගේ හැටි අපි දන්නවා. අද හතුර ගොඩාක් බලවත්. මම තාම සටන් ක්‍රමයක්වත් ඉගෙන ගන්න නැහැ දුබලයි. මේ වෙලාවේ හතුරා එක්ක රණ්ඩුවෙන් ගියොත් මම හතුරව කවදා හරි ජය ගන්න තියෙන අවස්ථාව අතහැරලා මැරෙන්නයි වෙන්නේ. එහෙනම් අද එයා දිනපු අද මම මගහැරලා යනවා. නැත්තම් අද අහු නොවි යනවා. එයාට දිනුවහම් වෙන්නවත් මම පරාදු වෙන්නේ නැහනේ. ඒ හින්දා යාට දිනුම හම්බුන්නේ නැහැ. මොකද මම පරාදුනේ නැහැ. මම මගහැරලා ගියා. ඒ වගේ අද මට මේ පේන දර්ශනය විනිවිද ඇත්ත දැකලා දෙන්න ඇත්ත දකින්න තරම් ප්‍රඥාවෙන් පහර දෙන්න තරම් මම දක්ෂ නැහැ බලවත් නැහැ. ඒ හින්දා මෙයාට අනුගත නොවි මගහැරලා යන සති නිමිත්තකෝ බුදුගුණෝ අසුභයෝ මරණයෝ සිය තබාගෙන ඉන්නවා මෙයාට අහු වෙන්නේ නැහැ එකකට. මෙයා මගහැරලා යනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මම බලවත් වෙන මන්ද වැඩි හිටි දවසට පත් වෙන දවසක් එනවා යම් දවසක් එනවා එයාට මොන දෙලම සටන් කරන්න පුළුවන් දවසක් එදාටත් මම මගහැරලා යන්නේ එදාට ගහලා මෙයා විඳලා මරනවා ඒ වගේ මේ මෙහෙම මගහැරලා ගිහිල්ලා බලවත් වෙන දවසක් එනවා එයා වැඩි හිටි වෙන දවසක් එනවා මේ වරණ අදින දවසක් එනවා එදාට පුළුවන් මෙහෙම කෙලින්ම මොන දෙයිලා මේ පේන දේ පවතින නැහැ පවතින දේ පේන්නේ නැහැ කියලා නෝනෙන් හිතන්න. ඒක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ අපි ජරා මරණ දුකෙන් මිදෙන එක. ඉතින් මට කියන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ මාර යුද්ධ නම් නෙමෙයි. මාර යුද්ධයට යන ඇඳුම ආයුධ කට්ටලේ ඇඳුම් මහලා මහලා උඩ කටල් හදන්න. හොඳයි හොඳ නැත්තේ නෑ. ආයුධ ගබඩා පුරවන්න හොඳයි. හැබැයි ඉතින් මැරෙන්න මොහොතක් කියලා හරි යුද්ධ කරන දවසකුත් එන්න ඕනේ. නැත්නම් ඉතින් තේරුමක් නෑ. ඒ හින්දා යුද්ධ කරන්න ඕනේ කායකද යුද්ධ කරන්න ඕනේ කොතනද හතුර මොන වගේද කියන ටික ගැනයි මම අද විස්තර කළේ. අද මම විස්තර කරන්නේ නැහැ යුද උපකරණ ගැන ඕගොල්ලන්ට මේ උපකරණ අවියවුඩ ඕන දෙන ගන්නතරම් පුළුවන්. ඔයගලන්ට ගොඩක් අමාරු වෙන්නේ හතුර සහ රණ බිම හොයාගන්නයි. ඉතින් අද මම මතක් කළේ හතුර සහ රණ බිම ගැන. මෙන්න මේ වගේ තැනක කරන්න ඕන මෙන්න මේ වගේ සටනක් මේ ඉගෙනගත්ත ටිකම උදව් කරගන්න. එතකොට අපිට නිවන් දකින්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා සදාවතම කෙසේද කෙසේද විචිකිච්ඡාවක් තියෙන්න බෑ ප්‍රශ්නයක් තියෙන්න බෑ නිවන කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් තියෙන්න බෑ අනේ අපි නිවන් දකිද දන්නේ කියන හිතෙනවා නම් කෙනෙකුට ඒකෙන්ම තියෙනවා එයා චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා නිවන ගැන හිතන්නතර වෙන මොකුත් නෙමෙයි ජාති නිරෝධ ඉපදීම නිරුද්ධ වුණා ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපාසන නිරුද්ධ ඉපදීම නිරෝධය කියන්නේ මොකද? ඕ මුකුත් ඔනේ ටිකට උත්තර තමයි මම දෙනාලේ. මේ දර්ශනය මෙහෙම වෙනස් කරන තැනට ගන්න ඉබේමයි මේවට උත්තර ටික හම්බෙන්නේ. මෙන්න මේ සිද්ධිය කරගන්නයි. නිවන් දකින්නවා කියලා කිව්වේ මෙන්න මේ ටිකට. ඒ හින්දා ඔන්න ඔය කාරණා ටික හොඳට මතක් කරගන්න ඕනේ. අපි භාවනා කරාට කමක් නැහැ. මොනවා හරි කළාට කමක් නැහැ. අපි මොනවද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? කොහොමද කරන්න ඕනේ කියන ටික අවශ්‍යයි. ඉතින් මේ පටිච්චසම්පාද ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ අපිට ගොඩාක් වෙන්නලා නැහැ. ගොඩාක් බරක් දීලා නැහැ අනුකම්පාවෙන්. මේ ධර්මය ගැඹුරුයි. ගැඹුරු අර්ථ තියෙනවා. මේවා ලෙහෙලා ලෙහෙලා ලෙහෙලා ලෙහෙලා විස්තර කරන ඔක්කොම ඉගෙනගෙන කළ යුතුයි කියලා නෑ. මේ දැන් එක තැනකටයි අපේ මනස අරගෙන එන්නේ අර්ථයකට අරගෙන එන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අන්තිමට මෙන්න මේ වගේ එක තැනක් දෙනවා. මේ එක දෙයක් කරන්න තියෙන්නේ මේ තැන ගණ්ඩායි සාක්ෂාත් කර ගණ්ඩායි මේ සීල සමාධි ප්‍රඥා තියෙනවා. මෙන්න මේකයි අපේ යුද්ධ ජයග්‍රහණය. හතුර තමයි පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියන මේ මාන්නේ මෙයා මෙහෙම ඉන්න තා කතුරු. මිතර තමයි පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ මෙයා නැසලා මෙතන රජ වෙන්න ඕනේ. අද රජ වෙලා ඉන්නේ හතුරේ. ඒ හතුරු රජා නැසලා මිත්‍රය රජ කරගන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ එදාට එයාට පේන්නේ පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින. ඒ ගැන ප්‍රශ්නයක් මුකුත් තියාගන්න එපා. අද ඔයගලන්ට මෙහෙම පේන දේ ගැන මුකුත් ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ නේද? මේ පවතින දේ තේනවා පේන දේ පවතින කියලා ප්‍රශ්නයක් නැහැ මොකද? ඒ වගේම ප්‍රශ්නයක් නැති වෙනවා අතෙන්ට. දැන් ඕගලන්ට මිරිඟුව හම්බ වෙනකොට ජලය වගේ පේන දේ අපිට පේන්නේ පේන දේ එහෙ නැති නෑ කියලා ඕගලන්ට සැකයක් එහෙම තියෙනවද? ඕගොල්ලෝ ඇහෙන් දැක්කද? දැන් ඇහෙන් ඇහෙන් මේ දකින්න සිද්ධිය ජන මුකුත් ඔකේ ඕගොල්ලෝ සැකයක් එහෙම තියෙනවද? ඒ කියන්නේ අපිට ජලය වගේ හම්බ වෙන එක ඇත්තටම අපිට පේන්නේ බොරුවක්ද එහෙ තියෙනවද දන්නේ නැහැ කියලා වගේ සැකයක් තියෙනවද නෑනේ ඒ වගේම මේ දර්ශනෙත් කිසිම සැකයක් නැත්නම් එතනකන් යනවා ඒ සිද්ධියමයි මේ තියෙන්නේ ත්‍රිසංගත සතයට අපිට මෙහෙම පේන ඒ සිද්ධියම යාට ජීවිතේ වෙලාට තියෙන්නේ ඒකයි මේ සංයෝජන වල බලවත්කම තියෙන්නේ ඒ රහතන් වහන්සේලාට ඒ විදිහට පේන ජීවිතය අපිට මේ ත්‍රිසංගත සතයට වගේ ඇත්තම වෙලා මේ තියෙන්නේ ඒක නිදෙනවා වෙනස් වෙනවා. ඒකට යන්න තමයි මේ සීල සමාධි ප්‍රඥා. මෙන්න මේකයි හතුර මේ gedara හැටියට පෙන්වන ක්‍රමමයි හතුර. මේ gedara තමයි මාර්ගය. හරක බාන ඉඩකඩම් තමයි මාර්ගය. කියන්නේ මෙහිම පෙන්වන බව තියෙන්නේ මේ කෙලස් ටිකද? මේ කෙලස් ටික දුරු වුණොත් අපිට පෙනෙයි මිරිඟුව නිසා ජලය වගේ හිතට පේන්නේ වගේ ඒ කියන්නේ අතන ජලය වගේම පෙන්වන ගතිය අර සතට ඒක තමයි ඒ දර්ශනයම එයාට මාරය. එයාට මාරය කියන්නේ මේ ඇහැ, ඒ රූපේ, ඒ චක්කු විඤ්ඤාණය, ඒ ස්පර්ශය, ඒ ස්පර්ශයෙන් උපදින වේදනා ටික ඒ ටික ඔක්කොම යෙදිලා යව මරණයට අරගෙන යන්නේ නේ. තිරසංගර සතව ඒ වතුර වගේ තියෙනවා කියලා බොරුවක් දිගේ ගෙනහිලා නිමිති ඇති කළ මරණ ධන මුද්‍ර ගෙනියනවනේ. මාරය නෙමෙයි. ඔය ටිකම මේ අපිට කරලා තියෙන්නේ මේ ඇහැ, මේ රූප, මේ හිත, මේ ස්පර්ශ, මේ වේදනා මේ මාර්ග ධර්ම. අපිට මේක ඇත්තම කරවල මේ දෙන්නලා තියෙන්නේ අපි අරගෙන යන්න. අපි තිරසංගත සතා මාර්ය වෙච්ච ටිකෙන් අපි නිදිලා වගේ. අපිට මාර්ය වෙච්ච ටිකෙන් බුදුහාමුදුරුවෝ නිදිලා. රහතන් වහන්සේලා නිදිලා. එතකොට අපිට මාර්ය වෙච්ච එකෙන් දෙවියෝ නිදිලා. දෙවියන්ට මාර්ය වෙච්ච එකෙන් බ්‍රහ්මයන් නිදිලා. අරුත් බ්‍රහ්මයට මාරය වෙච්ච එකෙන් රහතන් වහන්සේ මිදිනවා. හැබැයි මේ විමුක්තිය අකෝප්‍ය නෙමෙයි. කෝප්‍යයි වෙනස් වෙනවා. නමුත් මිදිලා. රහතන් වහන්සේලා මේ ඔක්කොගෙම හැම හැම මාරයෙන්ගින්ම මිදිලා. සබ්බ මාරෝජිතෝ මාතෝ. සියලුම උමාරන්ව දිනලා තියෙනවා. එතකොට අපිට ඇදහිීමක් ඕනේ අපි බුද්ධිමත් වුණොත් ප්‍රත්‍යක්ෂ නුවණකින් මේ ජීවිතේම මේ ජීවිතේ මාත්‍රාක්ෂය කරගන්න පුළුවන්. එක දෙයක් මම මතක් කරනවා. ඔගොල්ලෝ තනියම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. රැකට හීනකින්වත් අපි මේ දර්ශනයෙන් උඹට ගිහිල්ලා නැහැ. මේ ලෝක ඇතුලේ ගහ ගන්නවා, බැන ගන්නවා, අඬනවා, කෑ ගහනවා, විලාප දෙනවා, නටනවා, සින්දු කියනවා, දරුවෝ කල් කරනවා කියලා එකම විකාරයක් හරියට රා ටිකක් දීගෙන නටන මිනිස්සු ගොඩක් වගේ මේ ආයතන ටික ඇතුළෙම ඉතින් මෙච්චර දහමක් මෙහෙම එකක් හම්බෙච්ච වෙලාවේ මේ ඔබට යන්න නිකමට හරි පාරක් වෙන සාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බෙච්ච වෙලාවේ මේකෙන් ඔබට පැනගන්න උත්සාහවත් වෙන්න නැතිනම් උඩුනුත් වහලා යටිනුත් වහලා හාත්පස මහා රත් වෙච්ච යකඩ ප්‍රාකාරයකින් වට කරලා ඇතුළත මහා ලෝභී හැලියක බහාපු සත්වයේ වගේ යකේ පිට වෙන්න යන එන මං කිසිම තැනක නැහැ හැමදාම භවයේදී මෙහෙමවත් මේ මට්ටමවත් ලැබෙනවා නම් හොඳයි හිතන් දෙපා මේ මට්ටමම ලැබෙයි කියලා අපායේ වැටිලා ලෝධිය බොනකොට ලෝධිය ගුලි ගිලිනකොට නොයේ දුක් දුනුව සිඳිනකොට පපුවේ අද්දගා අඬපු වාරෝ ලෝණ තරම් ඇති. ඒ අවාසනාවකට අපිට ඒවද පේන්නේ අද මේ තරම් දහමක් වටපිටාවක් අනික අනිත් ඔක්කොටම තොරා යම් මට්ටමකට අපි වාසනාවන්තයි කියලා හිතනවා. මේ ශාසනයේ අද වර්තමාන දිහා බලනකොට මේ ශාසනයට ඇවිල්ලත් ඇත්තටම මොකද්ද කරගන්න ඕනේ කියන දහමක් බොහෝ කාලක තිබුණේ මට මතකයි අපේ අම්මගේ අම්මලා ආච්චිලා කියනවා ඒගොල්ලෝ පොඩි කාලේ තිබුණ එකම භාවනාව තමයි නවගුණ වල අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් ඒ නවගුණ වලේ ඇට එක එක දාන්න කියලා. අපි ලොකු වෙලා බණ කිනකොට ඒගොල්ලෝ දන්නේ සමත කියලා විදර්ශනා කියලා එකක් තියෙනවා කියලා. ඉතින් එහෙම යුගයක් තිබිලා අද යම් සත්පුරුෂ වටපිටාව ගොඩනැගෙන නිසා තමයි කොතනින් කොතනින් හරි ගැඹුරු ගැඹුරු දහම් කරුණු අපිට අහන්න හම්බ වෙන්නේ. ඉතින් උත්සාහවත් වුණොත් ඒ කාන්තෙන් අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙම මිදීමට පින තියෙන නිසායි මේ කාලයත් අවදි වෙලා අපිත් මේ මට්ටමට එන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න මේ අවස්ථාව අතහැරුණොත් අපිට පසුතැවිලි වෙන්න වෙයි. මේ වගේ වටිනා අවස්ථාවක් අතගාරගත්ත එකම කුසලයක් ඒ බඳු යමක් නොලැබෙන. අතහැරගත්ත මේ ක්‍රමයේම හේතුයි අපිට තව එහෙම යමක් නොලැබෙන්නේ. හොඳට මතක තබා ගන්න අද දවසේදී යම් දවසක අපේ දෙල්ල කපන වදකෙක් ඉන්නවා නම් එයා තමයි අද මිතුරෙක් හැටියට පෙනී හිටින්නේ කියලා වදකයා වදකයා හැටියට කල්ැතුව හඳුන ගන්න. හඳුනගෙන බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්මයෙන් මේ ජීවිතයෙන් ප්‍රතිඵලයක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඇත්තට මේ මං කියපු පරියාය ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේ අහගත්ත දේ අතහැරලා දාන්න එපා එහෙම හිතන්න. හිතනකොට මේට වඩා නුවණක් එයි. ඕගොල්ලන්ට බණ කියපු මං ගැනවත් විශ්වාසයක් ඕනේ බුදුරජාණන් වහන්සේ ගැනවත් විශ්වාසයක් ඕනේ කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නැතුව අර නිරුවන්ගේ නිරිඟුව වගේ උපමාවක් අරගෙන බලන්න තිරසංගත සතයි සමාවයි සංසන්දනය කළා දහම බුදුදහම කියලා එකක් අත්දලපන්න එපා. තිරසංගත සතා දකින්න ඒ මට්ටම නිසාම එයාම විඳින දුක බොරුව පිටිපස්සේ යන හැටි එයා දකින විදිහට මගේ ඇහැ වෙනස් කරගත්තාම මන් තුල ඇති වෙච්ච වෙනස්කම කියන දේ දෙක ගලපලා බලා ගන්න පොඩ්ඩක් ඇදහිීමකින් තොරව මේ දුකෙන් මම මේ එයා මෙහෙම දකින දැනක මෙහෙම දකලා දුක් විඳිනවනේ ඒ තැනම මම මෙහෙම නුවණින් දැකලා මම ඒකෙන් මිදිලා නේද කියලා ඒ උපමාවෙන් දකින්ද එහෙනම් මේ සත්පුරුෂ වචනේ ඇත්ත තමයි එහෙනම් කියලා වෙන භාවනාවක් කියලාවත් එකක් හිතන්න එපා නිවන කියලාවත් එකක් හිතන්න එපා සත්‍යයක් මිසක බුදුදහම පෙන්වලා තියෙන්නේ. ඒකද ප්‍රත්‍යක්ෂයෙන් මේ අපේ ජීවිතයෙන් අපි දකින්න ඕන එකක්. මිසක බුදුහාමුදුරුවෝ කියලා ඇති එහෙනම් නිවන ගැන බුදුහාමුදුරුවන්ගේ වචන නම් බොරු වෙන්න බෑ කියලාවත් ඇදහිමක් තියාගන්න එපා. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි කියන ගුණයෙන් යුක්ත ඒ නිසාම බුදුහාමුදුරගේ අතේ පයෙමුකුත් තියාගෙන නැතුව අපිට අපිවම පෙන්නපු නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුරජාන් වහන්සේගේවත් දර්ශනයක් වෙන්නලා නැහැ. බුදුරජාන් වහන්සේට ඕනේ කාකවත් කාගවත් මනස වලට මොනවා හරි පෙන්ලා Taman කෙරේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න එහෙම එකක් ඕනුන්නේ ආහිංසක දුක නැති කිරීම තුළ අනුකම්පාවෙන්මයි පහළ වුනේ. වෙන කිසිම රාහතුන් වහන්සේ නමක් නැහැ. ලෝකේ කවුරු හරි ශාස්ත්‍රුන් වහන්සේ නමක් හිටියානම් කොතනක හරි කොනක් හරි තියාගෙන ඇති පෞද්ගලික අපේක්ෂාවක්. ආමිෂ වශයෙන් හරි ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී වශයෙන් වන්. නමුත් මේ ශාස්ත්‍රඥ වහන්සේ එහෙම චින්තන මාත්‍රයක් උපදවන්නට පව අකුසල් ඇති වෙන විදිහ තරම් අවංකයි. ඒ බව තේරුම් කරගන්න ඕගොල්ලෝ සද්ධාවෙන් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධ කියන ධාත ටික කියලා වඳින්න ඕගොල්ලෝ මේ කාරණාව දැකලා බුදුහාමුදුරු කියපින්ද නෙමෙයි. මේ මං කියපු දහම් පෙළ දිහා බලන්න. මේ කියපු උපමා දිහා බලන්න. බලලා කිසිම වෙලාවක අදහන්න එපා. මං කියපු වචනවත් ඕගොල්ලෝ පිළිගන්න එපා. ඕගොල්ලෝ මං කියපු විදිහට භාවනා කරන්න ගියොත් ඕගොල්ලෝ කෙරුවොත් මමයි නිදෙන්න වෙන්නේ. ඇයි මං ගාවන ඥාන දර්ශනය තියෙන්නේ. මං ආනාපාන සතිය වඩන්න කියන ඕගොල්ලෝ වඩන. මොකටද වඩන්නේ? ඇයි වඩන්නේ? කොතනද වඩන්නේ? මං ගාව ඥාන දර්ශනය තියෙන්නේ. මමයි දන්නේ මෙච්චරක් කරන්න ඕනේ. මේ තැනට ගෙනියන්න ඕනේ. ඊගාවට කමටහන මෙහෙම දෙන්න ඕනේ කියලා මමයි දන්නේ. ඕගලන්ට කියනවා දැන් මෙහෙම ආනාපාන සතිය වඩන්න කියලා. ඉතින් ඕගොල්ලෝ කරන එකට මම නිවන් දකින්නේ. එහෙම ශාසනයක් නෙමෙයි මේක. ඒ හින්දා ඕගලන්ට මම ආහම්දුරනේ මෙහෙම කරලා දැන් මට මොකද කරන්න වෙන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ පයේ තියාගෙන බණ කියලා දීලා නැහැ. තමන්ටම එන්න ඕනේ ඥාන දර්ශනයක්. අරිහත්ත්වයට සඳහා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. දැන් මොකද්ද කළ යුත්තේ? දැන් මොකද්ද කළ යුත්තේ කියන එක කොන්නේ නැහැ. නැත්නම් ඕගොල්ලන්ට සතිපට්ඨානය වඩන්න හොයාගෙන එන්න වෙයි මාව. නැත්නම් විදර්ශනාව අහගන්න එන්න වෙයි ආපහුම ආව. හාමුදුරනේ මං දැන් අර මේ ටික බැලුවා මෙහෙම කිව්වා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහන්නේ. එතකොට තේස් මතක තියාගන්න මේ කිව්වොත් වැඩක් නැහැ ඕගොල්ලෝ මහන්සි වෙලා. ඕගොල්ලෝ කරන එකේ නිවන් දකින්න මම වෙනවා. ඇයි මං කියන විදිහටයි ඕගොල්ලෝ කරන්නේ මං ගාවනේ ඥාන දර්ශනේ තියෙන්නේ. මගේ ඥාන දර්ශනේ පිරෙන්න ඕනේ. අනුංගාව තියෙන ඥාන දර්ශනයකට තමන් වැඩ කළා හරියන්නේ නැහැ නේ. දැන් තමන් ගාව තියෙන ඥාන දර්ශනයකට වැඩ කරන්න. නේද? <laughs> මට බණින් දන්නේ නැහැ. මේම ක්‍රම වලට මම කියන්නේ ඇත්ත. තේරුමක් නැහැ නැත්තම් අපේ කාලය හකයයි. මනුස්ස ජීවිතේ ගෙවේ. කාම ලෝකේ මොනවට හරි මනුස්ස ජීවිතේ ගෙවෙනවා වගේ දහම කියලා හරි අපි යෙදුනත් ඒක නිවන් මඟ නෙවුනොත් ජීවිතේ ගෙවෙනවා විතරයි වෙන්නේ. ඒකයි මම මේ අනුකම්පාවෙන් කියන්නේ. ඉතින් මේ කාරණාවල් මට ඕනේ නැහැ. මම මේ කියන එකක් පය ගහලා මේගොල්ලන්ට දෙන්න ශ්‍රාවකයෝ කරගන්න හදන එකක් නෙමෙයි. මේ කාරණාවල් දිහා ඇස්තරලා බලන්න. මම හැමදාම කතා කරන්නේ ප්‍රඥා අවදියක් ගැන. ඒ කියන්නේ අදහන් දෙපා කියන එකක් කියන්නේ. අද බුදුහාමුදුරන්වත් අදහන් දෙපා අදපන දහම් කියලා දෙනෙක් කෙනෙක්වත් ඉස්සර කරන්න එපා බහන්න එපා. මේ ආමුදුරු ඇත්ත වෙන්න ති හොඳ දක්ෂයි තීක්ෂණයි කියන්න එපා. ඒක තමන්ගේ ජීවිතයෙන් කොච්චරක් ගතද කියලා බලා ගන්න දක්ෂ වෙන්න. අරගෙන අද අදම මේ ජීවිතේ මිදෙන්න උත්සාහවත් වෙන්න. ඉතින් මට මතක් කරන්න ඕනේ දේ තමයි අපි නිවන් දකින්නවා කියලා නැත්තම් සිල්වත් වෙලා සමාධි වඩලා විදර්ශනා කරලා ওই කටයුතු ටික කිරීම නෙමෙයි කෙලෙස් යුද්ධය කියලා කියන්නේ ওই ඔක්කොම ආයුධ ටික යුද්ධ කියලා කියන්නේ. මේ සසර මිත්‍යා දිට්ඨිය දැනගන්න මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැනගන්න මිත්‍යා දිට්ඨිය දිරදිරා යන්න සම්මා දිට්ඨිය එන්නෙන් වැඩෙන්න විදිහට තමන්ගේ මනස බල බල ඒක එහෙම වෙනවද කිය තෝර තෝර බල බල මේ තුන පාවිච්චි කරන්න. සීල සමාධි ප්‍රඥා කියන තුන පාවිච්චි කරනකොට සිල් රකින්නකොට සමාධි වඩනකොට නුවණින් බලනකොට ප්‍රතිඵලය වෙන්න ඕනේ. මට මෙච්චර කල් දරුවා කියලා පෙවුනා නම් ඒ දරුවා මැරෙනකොට බැරි වෙලා මැරුණොත් අපිය අද්දගා අඬන විලාප දෙන කෑ ගහලා අඬන්න වෙන මහා දුක කුරුම වෙලා තිබුණා නම් සිල් රැකලා සමාධි වඩලා එතන මේ හම්මස් ලේ නහරනේ දේ නිසා මෙහෙම කෙවුනට මේ තේන දේ පවතිනවා නෙමෙයි නේද කියලා මෙහෙම ටිකක් බලනවා ආයෙ සිල් රකින්නවා හිත වඩනවා ආයෙ මෙහෙම බලනවා මෙහෙම බලනකොට දරුවාමයි කියපිට චූට්ටක් අඩු වෙලා පවතින දේ පේනවා පේන දේ පවතින්නේ කියන gati චූට්ටක් වැඩි වෙලා ආයෙත් වඩනකොට මෙහෙම අඩු වෙලා යම් දවසක දරුවාමයි කියපු එක අඩු වෙලා පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ නැති අනාත්ම ස්කන්ධයක් නේද කියන තැන සාක්ෂි වෙලා කියනකොට මම බේරලා තියෙන්නේ මගේ දරුවා කියලා අඬපු දුකෙන් මේ දුකෙන් මුදවන්න ගෙනාවේ අපි මේ හනබුන ආහාරයෙන් හැදුණු හම මස් ලේ නහර ටික දිහා බලාගෙන මව් මල දුකට මස් කෑල්ලකට නහර වලකට ඇට කූරකට සෙම ටිකක සොටු ටිකක් දිහා බලාගෙන මව් මල දුක විඳින්නට හිත අවබෝධ කරගන්න බැරුව ගොඩක් කල් හම් කෑල්ලකට මස් කෑල්ලක් නහර කෑල්ලක් ඇට මිදුලක් සෙම සොටු ටිකක් දිහා බලාගෙන දරුවා මල දුකට අඬන්න ඇති මගේ හිත අවබෝධ කරගත්තේ නැති නිසා මම අපි මේ අපිට වැරදීමක් වෙලා මෙතන විපරිත වෙන්නේ වෙනස් වෙන්නේ මේ වගේ කොටස් ටිකක් අනුගුණ ආහාරි. මට එන්නේ මව්මල දුක, පියාමල දුක, සහෝදරයමල දුක, ඥාති හිතේසි මරණ දුක. මේ ලෝකේ අඳුනගන්න බැරි වෙච්ච නිසා මේ දුකෙන් මුදවන්න බෑ කවදාවත් මේ හිත අවබෝධ කරවන්න නැතුව. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වඩනකොට ගෙවිලා තියෙන්නේ මේ දුක. ලෝකේ අසරණයි, අපි අසරණයි මේ ධර්මයෙන් ඇරෙන්න මේ දුකෙන් ගලව ගන්න දුකෙන් මිදෙන්න වෙන කිසිම තැනක් නැහැ. ඒ හින්දා හැමෝම බොහොම ආදරෙන් මේ දහම යෙදෙන්න ඊගාව දේ තමයි මෙන්න මේකයි බලාපොරොත්තු. ලෝකේ තමයි දෙමව්පිය සහෝදර දූ දරුවා වෙනුවෙන් අඬපු විලාප දුන්න දුකක් තිබුණා නම් මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට එයින් ඔබෙන් පවතින අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දර්ශනය අවබෝධ වෙලා මේ දුකෙන් මිදලා තියෙන්න ඕන. ඕගොල්ලන්ට මේ ඇහැ උපයෝගී කරගෙන දුක් දුම්නස් නොවන මට්ටමක් සාක්ෂාත් වෙලා තියෙනවා. කන පරිහරණය කිරීමේ නාසය දිව ශරීරය පරිහරණය කරන දුක් දුම්නස් නොවන මානසික මට්ටමක් සාක්ෂාත් වෙලා තියෙනවනේ. ඒ ප්‍රතිඵලය බලාගෙන මේක කරන්න සිල්වත් වුණාට සිල්වත් බව සමාධි වලට සමාධි බව විදර්ශනා කළාට විදර්ශනා වෙන බව දැකලා ඒ ඵලය තුල සතුටෙන් ඉඳපුව වැඩක් නැහැ මේ ටික කෙරුවේ මේ දුකෙන් මිදෙන්න දුකේ නිරෝධය නිවනයි මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ටික කරන්නේ ඒ සඳහා මේ දේශනාව ඕගලන්ට පාරමිතාවක් නෙවෙයි මෙතෙන්දී අපිට අපි ගන්නෙ දැන් මෙහෙම ගන්න ඕන. ඇහැ රූප චක්කු විඥාන කියන ওই ඔක්කොටිකම යෙදිලම තමයි අපිට මේ පේන නිමිත්ත හම්බ සංඥාව හැටියට. එතකොට මේක පේන දේ සංඥාව කියලා කියන්නේ පවතින දේ ධාතුව නුවණින් දකින්න ඕනේ. මොකද සංඥාවක් එන තැනක පේන දේ සංඥාව විතරක් නම් රූපයක් නැත්තම් මේ පිටින් එහාට යන්න පුළුවන් වෙන්නේ අපිට. ඒ පේන දේ හිතට විතර නම් පේන්නේ. දැන් පේන දේ සංඥාවක් නම් මට ගියත් හැප්පෙන්න බෑනේ. තර්කයක් දායි කවුරු හරි. පේන දේ සංඥාවන. ඇත්ත පේන දේ සංඥාව තමයි. ඒක පවතින දෙයකට නෝන යන්න ඕනේ. මෙහෙම පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව පවතින තැනක මට පේන්නේ මෙහෙම. මෙහෙම පෙවුනට පවතින්නේ ධාතුව. මම ගියොත් හැප්පෙනවා ධාතුව. පටවි ධාතුව තියෙනවා මෙතන. ඒකනේ මට යන්න බැරි මේ පේන දේ සංඥාව කරන මට යන්න බැරියයි. මෙතන මේ ධාතුව තියෙන නිසායි. නැත්තම් පේන දේ සංඥාවක් විතරක් වුණොත් මට යන්න පුළුවන් වුණේ නෑගේ වදින්නේ නැති වෙන. තේරෙන්නද කිනේ? ඒකයි මිරිඟුව තිබුණු නිසා ජලය වගේ තේන්නේ. මිරිඟුවක් නැති හිස්හාසක මට ජලය එහෙනම් වෙන තැනකත් මට ජලය වගේ පේන්න ඕනේ නේ. හිතට නම් හිතට පේන එක ඇත්ත. නමුත් හිතට වුණත් එහෙම පේන්න මේ තියෙන්න ඕනේ ධාතු නානත්වයක් නේද? ධාතුවක් තියෙන්න ඕනේ. එනිසායි පවතින දේ ධාතුව දකින්න නුවණින් පටිවිආපෝ තේජෝ හැටියට ඒ නිසා මෙහෙම පේනවා. ඒකයි මම හැම වෙලෙම කියන්නේ මේ දෙපැත්ත දකින්න ඕන. මිරිඟිය වගේ. පේන දේ සංඥාව තමයි. පේන දේ සංඥාව වුණාට මේ සංඥාව ගැන සංඥාව කියනකොට උත්තරයක් නෑ. මෙයා මෙතන රූපේ ගන්න හින්දා. ඒ කියන්නේ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ හැඩතල නැහැ. පඨවි ධාතුවේ හැඩතල නැහැ. අපිට මේ රවුම් හැඩේ එහෙම අල්ලන්න බෑ. එහෙම නැහැ. දැන් ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ අපිට මෙතන. දැන් අපි හිතාගෙන මේ රවුමට තියෙන වටාපරල්ලුවක් ගිලන්නේ. එහෙම අල්ලන්න බෑ. මේ දැන් පේන දේ අල්ලනවා නම් ඇස් නොපෙනෙන කෙනාටත් අල්ලනකොට මේ හැඩේ පේනවා. පේන දේ අල්ලන එකට සම්බන්ධ වෙනවා. අල්ලන එක පේනවා නම් එයාට පේන්න ඕනේ. පේන දේ අල්ලන්න පුළුවන්. කෙනෙක් ඒත් අර විදිහට මේක මාරු මාරු අල්ලන කෙනාට මේක තේරෙන්න තේන කෙනාට අල්ලන්න පුළුවන් වෙන්න ඕන. නාම රූප කියන එක නාම කියන එක හැඩතල නෑ රූප කියන එක හැඩතල තියෙනවා. ඒක අනිත් පැත්ත. හැඩතලයක් පෙනෙන ගතිය තමයි අපි රූප කියලා කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිතටයි අපි රූප කියලා රැවටලා තියෙන්නේ. රූපේක දැන් අපි රූපේ ගැන දකින්න ඕනේ අපි කියමු පටවියාපෝ තේජෝ වායුව වල හැඩතල නැහැ හැඩතල නැහැ ඒ රූපේ ගැහැටි දකින්න ඕනේ එහෙම අපි කියමුකෝ මෙහෙම දැන් හුළඟ රවුම් හතරස් දිගයි කියලා කියන්න පුළුවන් දිග හුළඟක් හතරස් හුළඟක් රවුම් හුළඟක් නිල් පාට හුළඟක් කහ පාට හුළඟක් කියලා කියයි. බෑ. එතකොට තේජෝ ධාතු මේ තේක යලවතර එකයි දිහා බලලා මේක රස්නේ මේක සීතලයි කියලා ඇහෙන් බලලා කියයි කියලා. බෑ. ඒකෙන් තේජෝ ධාතුව එහෙනම් පේන්නේ නැහනේ. ඒ වගේමයි පඨවි ධාතුවයි ආපෝ ධාතුවත් පේන්නේ නැහැ. පේන්නේ අපිට. ධාතු සමානයි. වායෝ ධාතුවයි තේජෝ ධාතුවයි පේන්නේ නැත්තම් පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි පේන්නේ ධාතුව කියන මට්ටම ස්වභාවය. අපිට උතන වෙලා තියෙන්නේ යකඩ රාත්‍රලයි පුරුණු රාත්‍රලයි දෙක බර මොකද්ද කියලා අහුවහම ප්‍රශ්නේ. අපිට නිකමට හිතට හිතෙන පුරුණු රාත්‍රල බර අඩු යකඩ රාත්‍ර බර වැඩි වෙන්නේ. නමුත් රාත්‍රල් නම් දෙකම රාත්‍රල්නේ. එකයිනේ. ඒ වගේ පඨවි නම් නිකන් අහුවෙන ගතියෙන් වෙන්න ඇති. හතරක් වගේ තැනකින් අපිට ඒක බරට අහුවෙන්නේ. හතර මහා ධාතුවම සතර මහා ධාතුවම සතර මහා ධාතුවම හැඩතල වලින් තොරයි රූපයි. නාම ධර්මයක් වගේ දැනෙන්නේ. ඔය ස්වභාව හැබැයි ඒක ස්වභාව වුණාට ඒක එකට එකතු වුණාම ආපෝ ධාතුවක සම්මර්ෂණ වුණා ඇඟට වදිනවා. හැඩතල නැහැ. හැඩතල නේ දැනෙනවා. දැනෙනවා. දැන් මේ ඇඟට වදින්නේ පටවි ධාතුව. කයට හැම වෙලාවෙම ස්පර්ශ වෙන පටවි ධාතුව. ඇහැට තේින්නේ වර්ණ සටහනක් විතරයි. දැනට සංඥාව ගන්න ඕනේ නම් වර්ණ සටහනක් කියලා ගන්නකො. ඕක මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ රූපය කියලා එකක් අපිට හිතට තේින්නේ අවකාශ ධාතුට සාපේක්ෂව. මෙහෙම කිව්වොත් මහ විශාල කළු ගලක් තියෙනවා දැන්. පාර අයිනේ කියන්නේ ලොකු ගලු කළු ගල් පර්වතයක් තියෙනකොට දැන් ඕක මිනිස්සු අරගෙන යනවාද කවුරුත්? නිකන් වැඩකට නැති මහ ගල් ගෙඩියක් තියනවා කියන්නේ ගෙදර ගිහිල්ලා ගේ ස්තූපෙ මැද්දේ එහෙම ලස්සන තියාගන්නද ඔබ? මම විශාල එකක් කියන්නේ ඔබ. වැඩක් නැහැ. ඔව්. එක මිනිහෙක් කියනවා ඕම් බලන්න මම මිනිසුන්ට මේකට තණ්හා ඇති කරනවා කියලා. දැන් ගලට කවුරුවත් තණ්හා කරන්නේ ගන්නෑ. තව කෙනෙක් කියනවා තව කෙනෙකුට ඔන්න බලන්න මම මිනිසුන්ට මේකට තණ්හා ඇති කරනවා කියලා මෙයා මොකද කරන්නේ? අර කළු ගල ගාවට ගිහිල්ලා කුළු ගෙඩියක් කටු ටිකක් ගෙනල්ලා කෑල්ලක් කඩනවා. කළු කරන්නේ. අරගෙන ඒ ගත්ත කෑල්ලේ තැන් තැන් හාරලා කුඩු කුඩු තැන් තැන් අයින් කරනවා. අයින් කළා ඔප කරනවා. ඔන්න දැන් අර කළු ගලේ තැන් තැන් අයින් කරුවාම අවකාශ ධාතුන් සාපේක්ෂ ලක්ෂණ හැඩයක් අපිට පෙනේ. දැන් චෛත්‍යයක්, කරඬුවක්, පිළිමයක්, මල් වෙලක් පාරක තිබ්බොත් එහෙම ලස්සන පිළිමයක් මල් වෙලක් එහෙම කළු ගලෙන් හදුවා ටක් ගාලා අරගෙන යන්නේ නැද්ද? යනවා. ගෙදර ගිහින් ඉස්සරහම තියාගන්න. කෙරුවේ මොකද්ද? අර කළු ගල කපල කෑල්ල කෑල්ල තැන් තැන් වලින් හාරලා දාපේ. හාරලා කඩදාසියකින් නැතර දැම්ම කළු ගල කළු ගලම. අවකාශ ධාතුවට සාපේක්ෂව අඩු අඩු තැන් වලින් අපිට හැඩ නැගෙනවා. දැන් හැඩේ කියලා හිතට පේනවා මිසක්. එහෙම පේන අපිට හැඩයක් කළු ගලේ නේ කළු ගල අපි කෑලි කෑලි අයින් කෙරුවත් නැතත් ඒ කළු ගලම තේරෙනවද? කුඩු කුඩු කුඩු කුඩු එකට එකතු වෙලා බැඳලා තියෙන කලුගල ඒ කලුගලේ අර මිටිය කනවා කියන තැන් තැන් හාර හාර ටික ටික අයින් කරන එකනේ. අයින් කළාම අවකාශ ධාතුන් සාපේක්ෂව හැඩයක් වෙන්නේ අපේ හිතට. දැන් අපිට පේන හැඩේ කලු ගල ඇතුලේ නෑ. මම අල්ලන්න ගියොත් කලු ගල අහුවෙන්නේ මිසක හැඩය අහුවෙන්නේ නෑ මට. හැඩේ ඇහැට විතරයි පේන්නේ. හැඩේට වර්ණ සටහන් නෑ. එක එක විදිහට හදලා මුළු ගලම මිනිස්සු ගෙවල් වල ගිහලා තියාගෙන ඉන්නේ. පාර අයින් තිබුණු ගල් මහ ගල් ගෙඩිය කවුරුත් ගෙන්ච නැහැ. ওই විදිහට උපායක් කරුවාම ඔක්කොගේම ගෙවල් වලට දුන්න හැකි ওই ගල් ගෙඩිය. දෙන්න බැරිද ගමට? දෙන්න පුළුවන්. අන්තිමට මිනිස්සු තණ්හාවෙන් බැරිලා මේ ගෙදර තියෙන ඒ ලස්සනට හදපු කළු ගල් මල් වල තව කවුරු හරි ගෙන්ච ගහගන්න එහෙම නැති වෙන්නේ. දැන් කැමති නැද්ද? ගහ ගන්න රණ්ඩු කරන්න තණ්හා ඕනම කෙරෙව්වා ඒක. හැබැයි උපාය ඒ වගේ සතර මහා ධාතුව පටිආපෝ තීජෝ වායුව හැටියට තිබුණා නම් තණ්හාව ඇති කරන. ඒ හින්දා ප්‍රියමනාප රූපයක් හැටියට පෙන්වලා මේ තණ්හා කරවන්නේ. ගේයක්, මනුස්සයෙක්, ළමයෙක්, කලයක්, ගහක්, කොලක් හැටියට පෙන්වලා තණ්හා කරවන්නේ. කළු ගලක් හැටියට තිබුණා නම් තණ්හා කරන්නේ නැහැ. ලස්සන මල් වලක්, චෛත්‍යයක්, කරඬුවක් ඔය විදිහට හදලා තමයි තණ්හා කරනවා. ඒක කලු කළ බං. චෛත්‍යයකට තණ්හා කෙරුවත්, කරඬුවකට තියලා තණ්හා කෙරුවත්, මල් වලක් කිව්වත්, ලස්සන රූපයක් කිව්වත්, පිළිමේ රූපයක් කිව්වත් මොන විදියට තිබ්බත් කලු කළ කලු කළම අන්තිමට තණ්හා කරන දින්නේ කලු වලට. එයා හිතාගෙන හිටියට මේ මම මල් පෝච්චියේ ගල් කලු ගලෙන් කළ මල් පෝච්චියටයි මම කැමති කියලා මොන විදිහට හිතුවත් අන්තිමට තණ්හාව ඇති වෙලා තියෙන කලු ගල. මම අනිත්‍යවරණ කැමතිද මම දරුවට නම් ආදරේ. ගෙදරට නම් කැමතියි කියලා මොන විදිහට කිව්වත් අපි අපේ ඇහැ වැරදිලා අන්තිමට අපි කැමති නැතින පටිආපදිනවා. ඉතින් මේ මම මතක් කළේ මාහිර ප්‍රායෝගික වෙන්නේ නැහැ ඒක නේද? ඉතින් මේ එතකොට කරන්න ඕනේ දේ තමයි සිතට පහළ වෙන්නේ සංඥාවක් කියලා දකින්න හැබැයි නුවණ ගෙනියන්න. ඒක සංඥාවක් කියනොත් දැන් ලෝකයා අර ලස්සන මල් වෙලක් කියලා දකිනකොට කළු ගලේ ලෝකයා දකින දේ පේන්නේ හිතටයි කියලා මෙයා දකිනවා ඒකයි තියෙන්නේ කළු ගල පේන්නේ මෙහෙම අල්ලන්න ගියත් අහුවෙන්නේ මල් වල නෙමෙයි කළු ගලයි කියලා දන්නේ ඒ වගේ මෙහෙම අහුවෙන්න ගියොත් අහුවෙන්නේ පටවි ධාතුව මිසක පේන දේ අහුවෙනව නෙමෙයි කියන නුවණ ඈ හතර මහා ධාතු අන්තිමට අපි සතර මහා ධාතුවටයි සංහා කරලා තියෙන්නේ එතකොට ඇඟේ හැප ඔය දැන් සති සම්පජන්‍ය කියලා හුරු කරන්නේ දැන් අඩිය දිනකොට පටවි පටවි කියලා අපි බලන්නේ ඇයි රැවටෙන්න එපා පේන දේට අඩිය තියනවා නෙමෙයි කියන එක දේ කරනවා අල්ලනකොට පටවි කියන්නේ මේ පේන දේ අහුවෙනවා නෙමෙයි අහුවෙන දේ පේනවා නෙමෙයි කියන එක දේ කරනවා කයට ගැටෙන්නේ පටවි ඇහැට පේන්නේ රූපය පේන දේ අල්ලනවා නෙමෙයි කියන එක වෙන් කරගන්නයි පටවි කියලා අපි සිහි කරන්නේ. අඩිය කියනකොට පටවි පටවි කියලා සිහි කරන එකෙන් කියන්නේ. නැත්තම් අපි මේ පේන පොළොමයි අඩිය කියන්නේ කියන දෙනින් ඉන්නේ. පේන දේ අල්ලනවා කියන එකෙන් ඉන්නේ. ඒ මෝඩකම වෙන් කරන්නයි අර සිහි ගන්න. ඇත්ත ඇති ඇති දකින්න. ওই විදිහට ගත්තාම ඕකෙදි මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට අරගන්න ඊට අමතරව සමතකමට හන වඩා <laughs> එක එක ක්‍රම ඉදින් තියෙනවා මහත්තයා. නෑ එක එක ක්‍රම තියෙනවා. නමුත් දැන් මම මෙතනදී අද කිව්වේ මම සීලය ගැනවත් මේකට යන සමාධිය ගැනවත් විදර්ශනා කරන මාර්ගය ගැනවත් නෙමෙයි අද මම විස්තර කරන්න ආවේ. ඒකට ඕන තැනකින් අහගන්න පුළුවන් කියලා මේගොල්ලන්ට කියලා මේ කරන්න ඕන මොකද්ද කොතනද කරන්න ඕන කියන ටික පැහැදිලි කරලා දෙන්නයි කියන එකයි. ඒ කියන්නේ නිවන කියන්නේ මෙන්න මේකයි මෙන්න මේ දෙයි අපි කරන්න ඕනේ කියන මේ ටිකයි මතක් කරලා දෙන්න ඕනේ කියන දේ හරි ඒ ටිකයි මම මේ කිව්වේ මම මුලින් මතක් කළේ මම අද සමාධි භාවනා ගැනවත් සීලය ගැනවත් මේ විදර්ශනාව ගැනවත් මුකුත් කියන්නේ නැහැ දර්ශනය ගැන විතර මෙන්න මේ ගැන විතරයි කියන්නේ අනිත් එක ඒවා ඒතරම් වැරද්දක් මම දකින්නේ නැහැ ඒතරම් නෙමෙයි වැරදි නැහැ අද ලෝකෙ කියේ පෙන්නනවා නම් සිල් රකින්න හෝ සමාධි වඩන ක්‍රම ඒවා හරි මේ ගුවා යොදා ගන්න ඕනේ මොන තැනද කියන අවබෝධය නැතිකමයි තිබුණේ තියෙන්නේ මන්ද මා දේශනා කළා මම දේශනා කරපුවා තේරුණාද දන්නේ දෙකම තියෙනවා ජාතිය දෙයාකාර එක්ෂණික සංතති දෙයාකාරය එක්ෂණිකව පරිච්ඡසම්පාද චක්‍රය වෙනවා සංතතිවත් වෙනවා මව කුසට ප්‍රතිසන්දි වශයෙන් උත් උපදිනවා ආයතනයක ආයතනයක ගන්න ස්කන්ධ උපදිනවා එක්ෂණික පැවැත්ම අතර නොවුනොත් සම්තතිය නතර වෙන්නේ එතකොට එක්ෂණික ධර්මය අවබෝධ වුණොත් නතර වුණොත් සම්තතිය නතර වෙනවා අන්තිමට නිවන් දකින්න කියනකොට එක්ෂණික සම්තති මේ දෙකම නතර වෙනවා අවිද්‍යාපච්චය සංඛාරා කියන පැවැත්ම පුහුණු කරලා දැන් තියන්නේ අපි ඕන තරම්. පටිච්ච සම්පදායේ ආපහු ඔක පුහුණු කරන්න යන්න එපා. දැන් හොඳට පුහුණු කරලා තියෙන්නේ. දැන් මේ සම්මා දිට්ඨිය අනිත් පැත්තට හදන්න. අවිද්‍යාපච්චය සංඛාරා කියන ටික පුරුදු වෙන්න දෙයක් නම් හොඳට පුරුදු වෙලා තියෙන්නේ දැන්. දැන් ඒක අනිත් පැත්තට අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ කියන එකෙත් ගොඩාක් කරන්න බෑ. එක්ෂණික පැවැත්මද නතර කරන්න ඕන සන්තතියද ඒවත් අපිට ප්‍රශ්න නැහැ මං ගිනල්ලා පෙන්වන්නේ මෙන්න මේ දර්ශනය විතරක් ගන්න.